ඉදිරියෙන් තිබ්බේ සර්වචන්නාංශගේ ශ්‍රී මුක දේශනා පාඩයක්. එහෙම නැත්නම් සූත්‍ර පිටිකෙන් උපුටා උපුටා ගන්නා ලද ඍජු උපුටා ගන්න ලද පාඩයක්. ඒක අඩංගු ඒ සූත්‍රයට සඳහන් කරලා තියෙන්නේ දෙවෙනි ආජානීය සූත්‍රය කියලා. ආජානීය කියලා කියන්නේ අශ්වයන්ගෙන් හොඳම තරෝ බ්‍රෙඩ් හෝස් කියලා කියන නැත්නම් හොඳටම රාජ්‍යරන්ට ගැලපෙන රාජකීය අශ්වයාක් පිළිබඳව තියෙන කතාවක්. ඒ කියන්නේ හොඳම කුලවන්ත හොඳම රජුරවන්ට ගැළපෙන ඇතෙක්ගේ පිළිබඳව කතා කරන කියන්නේ ඒකට ආජානීය අශ්වය කියලා. ඉතින් ආජානීය අශ්වයේ රජු කෙනෙකුගේ අංගයක් වෙන්න රජුරවන්ගේ රාජ රාජ්‍ය කොටසක් වෙන්න නැත්නම් රජ කෙනෙක් පිටට නගින්න සෑහෙන පිං කරලා තියෙනවා. සෑහෙන ගුණංග තියෙන්න ඕනේ. එහෙම නැත්නම් රජ කෙනෙක් එයාගේ උඩ නගින්නේ නැහැ. එයා ගන්නෙත් නැහැ. අස්සේනාවේ ඇත්තස්රිය පාබල කියන මේ සිවුරඟ සේනාවේ නායකයෙක් විදියට. ඉතින් ඒ සඳහා අස්සේක සතු විතු දුගුණ ඒ රටවල් වල රාජකීය ශිල්පයක්. එහෙම කරලා තමයි අස්සෙක් තෝරාගෙන රජුරෝ අස්සයාගේ පිටේ නගින්නේ නැත්නම් රාජ සේනාවට කොටසක් විදියට ගන්නේ ඉතින් අස්වැගේ යම් යම් සුදුසුකම් ටිකක් තියෙන්න ඕනේ. ඒක බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා. භික්ෂුවක් ආහුනේය පාහුනේය දක්ඛිනේය අංජලි කරණීය වෙන්න භික්ෂුවක් ළඟ ගුණ තියෙන්න ඕන. ඉතින් ඒ ගුණ නැත්තම් එයා නිකන් අස්වාමුදා වෙන්න තවත් අස්සෙක් විතරයි. හැබැයි අර ආජානීය தත්වෙට එන්න බෑ. ඒක නැත්තම් ගරු භාවනීය මට්ටමකට එන්න බෑ. ඉතින් ඒ වගේ භික්ෂුවක් රාජකීය මට්ටමට එන්න, ගරු භාවනීය මට්ටමකට එන්න තිබිය යුතු ಗುಣ ටික ඇයි මේ වැඩමුළුවට ගත්තේ? ඇයි මේ පිරිසට කියලා දෙන්නේ? මොකද අපි හැම කෙනෙක්ම භික්ෂුවක් විදිහට සලකන නිසා. ඒක සමහරෙකුට ටිකක් පුදුම හිතෙනවා ඇති. අපි මේ ගිහිගේ ඉන්න මිනිස්සු නේද කොණ්ඩෙ පිටින් පැවිදිලා අද අපි අපිටයි භික්ෂුව කියන්නේ කියලා. ඉතින් ඒක ත්‍රිපිටකයේ සඳහන් කරලා තියෙන්නේ යම් කිසි කෙනෙක් සංසාරේ බය දක්නා වූත් සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරනවා නම් යාට භික්ෂුව කියලා කියන්න පුළුවන්. ඉතින් මෙතන ඉන්න පිරිස මෙතෙන්ද ඇවිල්ලා තියෙන්නේ වෙන ලාභ සත්කාර සම්මාන සිලෝක ගන්න නෙවෙයි මේ සංසාර බය දැකලා. සංසාර බයෙන් ගැලවීමට নানা ආකාර කට්ටිය নানা ආකාර යෝජනා ක්‍රම කරලා තියෙනවා. ඒකෙන් මේ ක්‍රමේ තමයි හොඳම ක්‍රමේ සංසාරයෙන් බය දැක්කා වූ සංසාරයෙන් ගැලවීමට කටයුතු කරන්න આવුත් මේක හොඳයි කියලා තමයි ආවේ ඔය හැම කෙනෙක්ම ගත්ත තීන්දුවක් ඒක. ඒ නිසා මේ මතින් ශිලූම දෙනා භික්ෂුන් වහන්සේලා බාටපත් වෙනවා. ඉතින් එවැනි කෙනෙක් දැනගන්න ඕනේ මේ යන ගමනේ ඒ ශ්‍රේෂ්ඨම තැනට යන්න අපි විසින් උපයාසපයා ගත යුතු ගුණංග එහෙම නැත්නම් අපි විසින් අනුග්‍රහ කටයුතු දෙයි. ඉතින් අපේ තවත් චාරිත්‍රයක් තිබුණා මේ 283 වැඩමුළු වල පටන් ගන්නකොටම යම් කෙනෙක් මේ වගේ වැඩමුළුවකට ආවට පස්සේ මේ වැඩමුළුවෙන් උපරිම ප්‍රයෝජන ලබනද ඒකේ නා තුල තිබියතු ඇවතුම් පැවතුම් අපි මතක් කරනවා. ඒක සරුවච්චන් ආංශයේගේම සූත්‍රයක්. ඒකට අනුග්‍රහිත සූත්‍රය කියලා කියනවා. මේ වැඩමුළුවට අනුග්‍රහ කරන්න ඕනේ. ඒක සාමාන්‍යයෙන් කියන්නේ මෙතෙන්ට එන්නත් සෑහෙන කෙනෙක් ඉතින් සැලසුම් කරගෙන තමයි අවස්ථාවක් කරගෙන මේක ගන්න. ඒක අපි අගය කරනවා. අපි ඒකට කමටහන් දෙනවා. සීල් සමාදන් කරනවා. වැඩමුළුව පිළිබඳව හඳුන්වා දීමක් කරලා අපි ඒගොල්ලෝ පිළිගන්නවා. ඉතිහාසගෙන නිස්සන්න වනේ වෙනුවේ අපි උපස්ථාන කරනවා. නමුත් ඒ ටික මදි එද මෙතෙන්ට එනකන් මෙතෙන්ට එන්න ගත්ත ඒ උපක්‍රම ටික මදි මේක සාර්ථකත්වයේ සඳහා. මෙතෙන්ට එනකන් ගත්ත ටික ඇති. ඒ වැඩේට. නමුත් දැන් ඉස්සරහට කළ යුතුයි. අන්නේ මේ වැඩමුළුවේ සාර්ථකත්වයේදී දත යුතු අනුග්‍රහ කළ යුතු දේවල් බුදුරජාන් වහන්සේ තමන් වහන්සේගේ සාරාංශික කල්පලක්ෂයක් පිටුපස්සේ බලලා දේශනා කරනවා මේ ටික හරි ගියේ නැත්තම් මෙතෙන් ආවට මංග සම්පූර්ණ වෙන්නේ නැහැ. ආවට පස්සේ දත යුතු ආවට පස්සේ ඇවතුම් පැවතුම් ටිකක් තියෙනවා. අනුග්‍රහ කියලා තමයි ඒකට සඳහන් කරන්නේ. සප්පාය කරුණු කියලා සලකලා දෙනවා මේ වැඩ පිළිවෙල සප්පායට සැප සම්පන්ත වෙන්න සැපසේ මේක සම්පාදනය කරගන්න දත යුතු කරුණු. ඒකයි මේ ආජානීය සූත්‍රයේ දක්වන කරුණු අතර සමානකමකුත් තියෙනවා. කෙසේ නමුත් අර චාරිත්‍රානුකූලව කරන නිසා මම මතක් කරන්නම් ඒ අනුග්‍රහිත සූත්‍රයේ සඳහන් කරලා තියෙන විදිය. ඒකේ සරුවත් chance සඳහන් කරලා තිනවා මහණී යම් කිසි කෙනෙකුට චේතෝඵල විමුක්තිය හෝ චේතෝඵල විමුක්ති සමාපත්තිය ප්‍රඥාඵල විමුක්ති හෝ ප්‍රඥාඵල විමුක්ති සපාක සමාපatti ලබන්න ඕනේ නම් ඒ සඳහා දෘෂ්ටි ඍජු කර ගන්න ඕන නම් ඒකලා පස්ස ආකාරයකින් gedarator ජීවිත වැඩි මේක වෙනස් වෙන්න ඕන. අනික් තැනක ඉන්න වගේ කරන්න බෑ. මොනවද වෙනස් වෙන්නේ? ඒකේනා සීල සම්පන්න වෙන්න ඕන. ගෙවල් දොරවල් ඉන්නකොට අපිට එහෙම චාරිත්‍රයක් නැහැ, චාරයක් නැහැ. ඔහේ මොන හරි කරගෙන ඉන්නවා. මිනිස්සු වගේ හිටියත් නිකන් හොල්මන් තමයි. මේ ආවට පස්සේ ඊට වැඩි වෙනස්නේ සුදු ඇඳගෙන පොලිමේ ගිහිල්ලා දාන ටිකක් බෙදාගෙන වළඳලා බිම වාඩි වෙලා බණ අහලා කමටහන් සුද්ධ කරගෙන සක්මන් කරලා නානා විදියට අපි අවතුම් පැවතුම් තියනවානේ. ඒ නිසා පිටින් යන ඕන කෙනෙකුට තියෙනවා මේ මනුස්සයා සිල් සමාදන් වෙලා ඉන්නේ කියලා. මේකට අපි කියන්නේ හිත අලුත් කරගෙන ඉන්නේ මෙයා දැන්. වෙච්චි ඔක්කොම ඉවරයි. අන්න ඒ දේ ඒ සීලය පිළිබඳව අවතුම් පැවතුම් දන්නේ නැත්නම් ඉදිරියට ඉදිරියක් නැහැ. ඉතින් ඒකෙදි ඒ සීලය පිළිබඳ අවතුම් පැවතුම් වලින් ලොකුම ලොකු වෙනසක් දරන්නේ දකින්නේ අත්විඳින්නේ ගියැත්තෝ. මොකද අනික් පැවිදියැත්තෝ කල්ලාතුම සීල් සමාදන් වෙලා සීලයක පිළිපදලා තියෙන සමහර වේග විනාශ කරගෙනවා. ඒගොල්ලන්ට මේ වැඩමුළුවකට ආවයි කියලා එච්චර ලොකු දෙයක් නැහැ. ළමයිලට මේ මුළු ශාලාවම අපි පුරවනවා මේ භික්ෂුන් වහන්සේලාගෙන්. ශාලාවම සමාඩ පිරෙන භික්ෂු මේ මේ මේනින්නාන්සේලාගෙන්. ඒගොල්ලන්ට එහෙම සීලයක් සමාදන් වුණා කියලා ලොකු දෙයක් නැහැ. මොකද ඊට ඒගොල්ලෝ සීලක පිළිපදලා තියෙනවා. නැවත ඔක්කොමලා සීලයට තරම් වෙන විදිහට ජීවත් වෙන්නේ නැහැ. මමත් භික්ෂුවක් නිසා මම මේ කියන්නේ. ඉතින් ඒතකොල්ලන්ට ඒගොල්ලන්ගෙන් අර සීලානුගහිතේ නොවෙනව වෙන්න පුළුවන්. ඒ නිසා වැඩමුළුවේ සාර්ථකත්වය වෙනස් වෙනවා. ඒක දන්නවා භික්ෂුන් වහන්සේලා. ඒක දන්නවා මෙහෙණින් වහන්සේලා. ඒක දන්නවා දන්නෝ දනි. නෝ ගියන් එහෙම නැහැ. ගියන් ලොකු දෙයක් මේ වගේ තැනට ඇවිල්ලා අඩු ගන්න භික්ෂුන් භික්ෂුණී සාසය මේ මෑණියොරත් එක වාඩි වෙන එකත් ලොකු දෙයක් නේ. ඒක මතක තියාගන්න. ඒක දිගටම මතක තියාගෙන ඉන්න ඉන්නා තාක් සීලානුගහිතේ තියාගන්න. ඊට පස්සේ සුතානුගහිතේ. දැන් මේ වගේ අපිටම බණ කියන වෙලාවක් ගෙදරදී හම්බෙන්නේ නැහනේ. අපි රේඩියෝ එකේ බණ අහනවා, ටෙලිවිෂන් එකේ බණ අහනවා, බස් එකේ යන ගමන් බණ අහනවා. ඒව ඇහෙන බණ. මේක නැහනේ. මේක අහන බණක්. මේ වගේ අප වෙලා කැප වෙලා ඉඳගෙන බණ ඇහිලා ගෙදරදී නැහනේ. එතකොට අර මූලික සම්පූර්ණ ආනිසංස ලැබෙන්නේ අනුග්‍රහ වෙන්නේ අපි මෙතනදී ඒ සඳහාම අප කැප වෙලා කන් යොමාගෙන හිත නමාගෙන ධර්මයට බාධාවක් නොවන විදියට දාන ශාලාවකට වෙලා බණහන. ඒක අර පෙර කළ පිනකට අපිට ලැබිච්ච අවස්ථාවක්. එහෙම නැතුව දුවන ගමන් බත් කන ගමන් අනම්මනම් බනහන්න ගියාම බන නැහැ නෙවෙයි. නැත්නම් එතකොට ওই කියන අනුග්‍රහය වෙන්නේ නැහැ. ඒක කරන්නේ එහෙම නැත්නම් බෞද්ධයෝ විශේෂයෙන් ධර්මය නිසා පව කරගන්නවා. ඒකට පිටින් දන්නේ නැති නිසා. ඒ නිසා ආවට ගියාට කරන්න එපා. වමතින් අල්ලන්න එපා. අල්ලනවා නම් දෝතිම අල්ලන්න. නැත්නම් පැත්තක තියලා නිකන්. අදි අදින් පස්සේ අඩු ගන්න. බණක් අහන වෙලාවදී ඒකට අප වෙලා කැපෙලා බණහන්. එහෙම නැහනේ. බත් කන ගමන් බත් ඇති වං ඇති බත් එක තියාගෙන දකුණු අතින් වෙන වැඩක් කරන ගමන් වීඩියෝ එක ගාව ඉඳගෙන කකුල් දෙක උඩ දාගෙන බණ අහනවා. එහෙම හරි අහන එක හොඳයි මම එහෙම නැත් දන්නේ නැතුව කියන නෙවෙයි මම ගිහි කාලේ ඉන්න කාලෙත් මාත් එහෙම තමයි කරේ. ඔව් දැන් නෑනේ. දැන් සඳහා අප වෙලා කැපීට පස්සේ සාකච්ඡානුග්‍රහිතේ. අපි පැයක වැඩසටහනක් කරා. අපි භාවනා කරනකොට අරමුණ අපි දන්නවද මෙනෙහි කරපු හැටි දන්නවද මෙනෙහි කරපු අරමුණ මෙනෙහි කරාට පස්සේ මොකද උනේ? කවදාකවත් ඔහොම දෙයක් අපේ ජීවිතේ නෑනේ. කවමදාකවත් ජීවිතේ නැහැ. ජීවිතේ තියෙන්නේ අල්ලපු ගෙදර මොකද උනේ? ඊගාවට එන ආණ්ඩුව මොකද්ද? දරුවා කතාත් බඳලා දෙන්නේ කාටද? හම්බ වෙන එක කොල්ලෙද්ද කෙල්ලෙද්ද? ඌව කුණු හරප විතරනේ මතක තියෙන්නේ. මේ හුස්මක් ගන්නකොට මොකද වෙන්නේ කියලා. හුස්මක් පිට කරනකොට මොකද වෙන්නේ කියලා අදාළ නැහැනේ අපේ ජීවිතේ දැන් බලන්නකො. එච්චරයි වැදගත් එච්චරයි වැදගත් ඉතින් අපි මම මගේ හුස්මත් එක්ක ජීවත් වෙන්නේ මේ වෙලාවට විතරයි. මම ඇවිදිනකොට পায়ත් එක්ක ජීවත් වෙන්නේ මේ වෙලාවට විතරයි. ඒක පිළිබඳ වාර්තාවක් දෙන්න බැඳෙනවා නම් කොච්චර නිහතමානීද කියලා බලන්න. කොච්චරක් අද්දුරු ප්‍රත්‍යක්ෂද අපි මේ කතා කරන්නේ කියලා බලන්න. එතනනේ බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නේ. ඔය පත්තර කියවුවට, නිවුස් බැලුවට, නවකතා කියවුවට, කයිවාරු ගැහුවට කිසිම කෙලේ කුසලයක් නම් වෙන්නේ නැහැ. මේක එහෙම නෙවෙයි තමන් කරන දේ දිනනවා. අපි ආයෙත් දෙකේ පන්ති ළමෙක් වෙලා ටීචර් කියනකොට කියවන පිට ලිවීම එහෙම නැත්නම් සාරාංශ කිරීම භාෂාව ඉගෙන ගන්නවා වගේ ප්‍රශ්න පත්‍රයකට උත්තර දෙනවා වගේ ඊටත් වැඩි ටිකක් අමුතුයි මේක. ඒ නිසා ඒ සාකච්ඡා අනුගහිතේ ලෝකේ හරියට මේ දවස්වල සාකච්ඡා තියෙනවා වල් බూరు කතා විතරයි තියෙන්නේ. තියෙන හරියක් සාකච්ඡාවල තියෙන්නේ බూరు බూరియෝ එකතු වෙලා ওই බූරි දත්ත ජාතකයේ තමයි වන්නම් මනම් කුණු හරප කතා කරගෙන නම් මිසක කවදාකවත් විසුද්ධිය පිණිස කවදාකවත් මේ සීල මේ මේ ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා වැඩෙන කතාවක් නැහෙනේ. මෙහෙදි වෙන ලොකුම ආනිසංශය තමයි මේ සාකච්ඡාවට සම්බන්ධ වෙලා කතා නොකර ඉන්න එක. කතා කෙරුවොත් පව්. කතා කිරුවොත් දන්න මගුල් නෙවෙයිනේ කතා කරන්නේ. නොදන්න දේවල් අතරින් උසලා මෙහෙට දාන එක තමයි ප්‍රවෘත්ති කියන්නේ. අම්මු මේ ලෝකේ තියෙන තුප්පහිම වැඩේ කියලා මට කියනවා ජනමාධ්‍ය.